ශ්‍රාවකිනේ අද අපි ඇවිද යන්නේ ගුවන්විදුලි කොරිඩෝවේ මෑතක් වනතුරම ඇවිද ගිය ලංකාවේ පහළ වූ විශිෂ්ටතම ගීත රචකයෙකුගේ මතක සමගයි. තල් අඳුති නෙත පහල්වා දුර නිත්මනේ හිඳනා මඟ වනස්පති ලිය නගරති මිනි පොතක් සෙනෙන් සලනා දුරස් වන්නට මේ දෙසින් ඇයිද අප හමුුනේ දුරස් වන්නට මේ දෙසින් මොටද අප එකදුනේ අතේ ඉක්මකල ආදරයයි පින්නෙන් සිතුම් වරක ආදරේ දුන්නෙන් එන සමනලුනේ ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ වෑන් වෑන් නැවිතිල්ලා අපේ ළඟේ නිඳහල්ලා කුලිය කම් රැඳි පෙම් සිසුවම් ඇඳි මල් කුලිය කම් රැඳි පෙම් සිසුවම් ඇඳි ආදර විජිනිපත් කවුද සිහිල් පවන් සලනා කියා ගන්න බැරි නුරු හැඟුම් ඔබෙනුවන් පුරාඳිනා කල්පනාලෝ මල්වනි සිහින රජදහනි ආචාර්ය ජන්තරාම් සිංහන් 2016 අද වැනි දිනක අපෙන් සදාටම සමුගෙන ගියා. නමුත් ඔහු ලාංකීය සංගීත ක්ෂේත්‍රයට, ලාංකීය ගීත කලාවට, පුවත්පත් කලාවට, ගුවන්විදුලි කලාවට දායාද කළ දෑ සදාතනික මතකයන්. සරල ගීයද, සිනමා ගීයද, ටෙලිනාට්‍ය ගීයද ඔහු සිය මතකයන් වලින් පුරවා ඇත. අද ඔහුගේ මතක ස්මරණය කරන්නට කොරිඩෝවේ මෙලෙස ඉදවෙන් කරමු. ගුවන්විදුලි කොරිඩෝවේ ඇවිද යන ආචාර්ය අජන්ත රණසිංහන් කුරුණෑගල කටුගම්පල හත්පත්තුවේ පන්නල තලම්මහැර ග්‍රාමයේ අජන්තා 1940 දී උපත ලැබිය. ඔහුගේ පියා වෛද්‍යවරයෙක් වූ අතර මව ආනන්ද සාස්වාලේ ගුරුවරියක ලෙසද පසුව තැපැල් ස්ථානාධිපතිවරයෙක් ලෙසද සේවය කළාය. කුඩා කල සිටම අජන්තා පොතපත කියවීමට ප්‍රිය කළේය. බුදුගුණාලංකාරය, ගණදෙවි හැල්ල, පත්තින් හැල්ල වැනි කෘති මුලින්ම ඔහු හදාළේය. අජන්තාගේ මාමා කෙනෙක් වූ අශෝක පීඩස්ගේ ආభాෂයද ඔහුට නොඅඩුව ලැබිනේ. පුවත්පත්වලට කවි කෙටි කතා ලියූ අශෝක පීඩස් එවක කොළඹ යුගයේ ජනප්‍රිය කවින්ද ඇසුරු කළායකි. ජෝන් රාජදාස, කපිල සෙනෙවිරත්න, උපනන්ද බටුගෙදර වැනි කොළඹ යුගයේ කවීන් නිතර ඔහුගේ ගෙදරට පැමිණියහ. කුඩා ජනතාට කවියට ඇල්මක් ඇතිවීමටද එය හේතුවක් වන්නට ඇත. අජන්තා සිප්සතර හැදෑරුවේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී කරුණරත්න අමරසිංහ ප්‍රවීණ පුවත්පත් කලාවේදී තෙලකරත්න කුරුවිට බණ්ඩාර ඔහුගේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ මිතුරන්ය මේ මිතුරන් තිදෙනාගේම ජීවිතේ එකම බලාපොරොත්තුව වූයේ ලේකෞසායතනට බැඳී පුවත්පත් කලාවේදීන් වීමටය පාසල් කාලේ ඔවුන්ගේ පන්ති භාර ගුරුවරයා වූ එවක ප්‍රවීණ ගත්කතුවර පරිවර්තක කේජී කරුණාතිලක මහතාගේ සමීප ඇසුර හා මඟ පෙන්වීම අජන්තාට ක්ෂේත්‍රයට පිවිසීමට උත්තේජක් විය. අජන්තාගේ මිත්‍ර සමාජයද බෙහෙවින් පොහොසත් එකක් විය. පාසල් අවධියේදී සමීප වූ මිත්‍ර ප්‍රජාව ඔහුගේ ජීවිත සැරේ නිමවන තුරුම ළඟ රැඳිනී. අජන්තාගේ මිත්‍ර සමාජය පිළිබඳ ඒ මිත්‍ර සමාජයේ සමාජිකක වූ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය දාරත්න රණතුංගයන් මෙලෙස සිහිපත් කරයි. මම හිතනවා කියව යුතුයි සමාජය ගොඩනැගුණු හැටි 50 දශකයේ මැද භාගයේදී මේ නිල නොලත් සංගමයක් ඇති වුණා කිරුළපන නුගේවල ආවට මේ සමාගමේ හිටියා සුනන්ද මහේන්ද්‍ර අජත් රණසිංහ අශෝක කොළඹගේ ස්වර්ණශ්‍රී බණ්ඩාර වැනි අය අපි නිතර හම්බ වෙනවා මේ සවස් කාලයේදී සමහර විට අශෝකලයි අශෝක කියන අශෝක කොළඹගේ ඩීඑම් කොළඹගේ මහතාගේ වැඩිමාල් පුතණුවන් සමහරට එහෙදි හම්බ වෙනවා එහෙම නැත්නම් සුනන්දලගේ සුනන්ද හිතේ නාවල පාරේ සුනන්දල ගෙදරදී එහෙම නැත්නම් ඒ කිට්ටුව ඇත්ත වශයෙන්ම ඒ නොගේගොඩ කිට්ටුවම තමයි ඒ කාලේ කෝකිල දේව විරුතුංග මහත්මිය පදිංචලා හිටියේ ඒ මගේ සම්බන්ධතාවය තියෙනවා ඒ කාලේ ඉඳලම කෝකිල දේව විරුතුංග මහත්මිය සමගත් මගේ සම්බන්ධයක් තිබුණා සංගීතය නිසා ඉතින් එතෙන්දෙත් මට අජන්ත හම්බ වෙනවා ඊටත් වැඩිය අජන්තගේ මාම කෙනෙක් අශෝක පීරිස් අශෝක පීරිස් මහතා තමයි ඉස්සෙල්ලම තම්මැන්නා කියන වේදිකා නාට්‍ය රචනා කළා වේදිකාගත කළා ඒක සංගීතය අධ්‍යක්ෂණය කළේ මම. ඉතින් ඒ කාලේ ඉඳලා අජන්තගේ ඒ පවුලේ අයත් අශෝක පීරිස් මහතා නිසා ඒ සම්බන්ධය අපි ඇති වුණා. ඉතින් මට මතක් වෙන්නේ විශේෂම මේ 58 වගේ වෙනකොට මම හිතන්නේ මමත් විශ්වවිද්‍යාලයේ අශෝක කොළඹ විශ්වවිද්‍යාලයේ සුනන්ද කැලණියේ මම ජයවර්ධනපුර අශෝක පේරාදෙන කොහොමත් අපි සතිය අන්තයේ වගේ කොහොමත් එකට හම්බ වෙනවා. හම්බ වුණාම අපි විවිධ සාකච්ඡා පවත්වනවා සාහිත්‍ය ගැන, නාට්‍ය ගැන. ඒ වගේම අපි එකතු වෙලා යන තැනක් තිබුණා තව. මෙතනම මහාචාර්ය තිලක් රත්නකාර මහත්මයාගේ ගෙදර. අපි කට්ටියම ගිහිල්ලා ඒදිත් සාකච්ඡා කරනවා. ඒ වගේම කට්ටිය එකතු වෙලා අපේ ලොකු උනන්දුවක් තිබුණා මේ අත්වසම මේ සාහිත්‍ය ගැන නාට්‍ය ගැන මේවා ගැන කිසියම් උනන්දුවක් දක්වන ජේෂ්ඨයන් ගැන. ඊට අපි මාටින් ක්‍රිස්තුගේ මහත්මයා හම් වෙන්න ගියා. ඒ වගේම චිත්‍රපටි බලන්න ගියා. ඉතින් නොයෙකුත් විදිහට මට මතක් වෙනවා මේ ඒ කාර්යයේ අපේ තිබිච්ච එකමුතුව අපේ සහෝදරත්වය නිසා අපි මේ සාහිත්‍ය ගැන ලොකු උනන්දුවක් දක්වනවා. නාට්‍ය ගැන උනන්දුවක් දක්වනවා. මම හිතන්නේ ඒක අමතක නොවෙන නිසාමත්ම රසවත් කාලයක් කියලා තමයි මට හිතෙන්නේ. ආචාර්ය අජන්ත රණසිංහන්ගේ මුල් යුගයේ සිට අවසන් කාලය දක්වාම ඔහු ළඟ රැඳී ඔහුගේ කල්යාණ මිත්‍ර ප්‍රවීණ සංගීතවේදී මහචාර්ය සනත් නන්දසරේ මටත් ඉතිහාසයක් තියෙනවා අජන්ත පිළිබඳව ගීතලියම ආරම්භන කාලෙට ඉස්සෙල්ලා අපි එකට ළමා මණ්ඩපේ හිටියේ කලපවිසේක මහත්මයා සත්‍යවේ මහත්මයා නන්දජයම මහත්මිය ඔය අයගේ මා මණ්ඩපවල මම හිටියා මාත් එක්ක හිටියා ළමා මණ්ඩපේ මේ දහත් හිටියා දහතම මාත් එක්ක හිටියා ළමා මණ්ඩපේ Ajanta හිටියා. ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඒතොද අමිත දලුගම පසුව නම් වෙනස් වුණා ඒගොල්ලන්ගේ. අමිත වැඩසිංහ කාලේ මල්ලිකා කාවිද සුද්ධර්ම සිල්වා ඒ වගේම විවිධ තුසුමුල් කියනකේ ආදී අර මමන්ද වේදියා. අජන්තාම ඒ කාලේ වැඩි ගීත ලිපි මමන්ද පේ ලිපි කියවන්න තමයි ගකාවේ. ඉතින් අපි හරි ආලෝ අජන්තා වෙලාවට මේ කෙල්ලෙන් එන සෞන්දර්ය වේදී ඒ කාලෙත් එමය. <laughs> මට ටිකක් වැඩිම අජන්තා. නමුත් තමම දෙමන් අපි කරලා අජන්තා මට වඩා පියනේ හින්දා ඉවත් වෙලා හිටියා. ඉතින් අජන්තා ගීත ලියන බව මම දැකත්තේ මම බහතර කියලා අපට පස්සේ පොඩි පොඩි ගීත ලියන්න තමයි මම මන්නේ මම හිතන්නේ එතකොට ප්‍රබන්ධ ගීත රචනය කරලා හිටියේ නෑ. දවසක් මං මල්කාන්ති විවාහ වෙලක් නැහැ ඒකට මම දවසක් එහින් දෙද්දී කවුද කාන්තාවක් හැදලුව තියෙන කාන්තාවක් එළවලු මල්ලකට අරගෙන වන්නේතරේ මාකට් එකට ගිහින් එන ගමන් අපි දියා ඉතින් මේ මල්කාන්ති කිව්වා කවුද තවුණියක් ඇවිල්ලා ඉන්නවා කියලා ඉතින් මං ගිහලා බැලුවා වගමත කිව්වා මේ සනත් මම අඳවන්නේ නැතුව ඇති මම අජන්තගේ වයිෆ් එහෙමයි කිව්වේ බින්ද කියලා. මම ගානේ හොඳයි මම දැකලා තිබුණේ නැහැ. මම පාතින ආපු අලුත භාගේ. ඉතින් කීසයක් කියන්න කියව ගන්න සාර්ථක කියලා අජන්ත කාර්ය ආසාවක් තියෙනවා. මම ගීතය අරගෙන ආවේ අජන්ත ආවේ නැහැ අජන්ත තමයි රිලීස් දීලා බලන්න කියලා. මම ගීතය ගත්තා ඒක යුග ගීතයක් සඳුන් සුරුම් මෙමානේ නේද? ඒක ඒක සඳුන් සුසුම් විමානයේ මලින් උපන් කුමාරී ජීවන රන් අඹර ඔබයි පහන් තරුව සෙනෙහයේ ඈත ඉපිට හිමෝ කුලී ප්‍රේම මෙදුරු සඳලු තලී ඔබී ගීත සලඹගතට මිනිමු පුර කිකිරි සැලි සඳු සුසුම් විමානයේ එහෙම තමයි අපේ සම්මතය ඇතුලේ ඉපර අජන්තාව. අජන්තකේ දුවන මෙහෙම ගුණයක්. අද අපි ඒක කියනවා. මොකද බොහෝ ගීත ලියන ගීත රචකයන්ට වඩා අනිත්‍යකින් නැතුව නෙමෙයි අජන්ගේ හදවතේ තිබුණ ඇඟේ තිබුණ රිද්මයක්. ගීත ලියනකොට දැන් අපි කොච්චර සමය නිර්මාපකයෝ වුණත් අපිට වටහා ගන්න බෑ ඒ රිද්මය මොකද්ද කියලා ගීතේ බලපුවාම. නිර්වාණ ස්වරණ ద్వාරේ පේෂෝ තිරෝසතුන් සම්බෝධ රාජපාද පාරම වන්දනා කරම් කිව්වම මම අජන්ගේ කියපුවා මේ තවත් ගීත දෙන්න මම පස්සේ කියන්නම්. මොකද්ද අජන්ගේ මේක වේද? දෙතන මේක නෑනේ. තියෙනවා. ඔබ දන්නේ මේක දේව රිද්මයක් තියෙනවා. ඉතින් එයා හිතන්න එකක් ඒව ටිකුන් එකක් කියවේ නෑ. ඉතින් තනුවට කියවේ නෑ. එයා හිතම එකක් කියවා මට ක්ෂණයකින් තනු නිර්මාණය වුණා. පසුව මම මේ සංස්ථාවේ කිසියම් භක්ති ගීත වැඩ සටහනට ගීත ගායනා කළා. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් तापये आनन्त वेदना जले පාපයේ ආනන්ත වේදනා ජලේ නෞකාව දම් අමාවඳින් නමානලල් කලේ නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් සෞරහත් බුදුන් මා සිතින් පුදා මහත් බුදුන් මා සිතින් පුදා වන්දාමි සඳරුවන් ගඳින් මලින් පැතින් සදා නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම ආචාර්යජන්ත රණසිංහන් පිළිබඳ මතකාවර්ජනය කරන ගීත රචක මහාචාර්ය සමන්ත හේරත්. ඇත්තටම මට මේක මතක් වෙන්නේ එක්තරා කාලයක් 2002 විතර වගේ එතුමා පිළිබඳ පොතක් සම්පාදනය කරන්න අපි තොරතුරු හොයන්න එතුමායි ගෙදර ගියා ඒ කාලේ එතුමා වාසය කළේ බද්දගානේ වාසනාමාවතේ. ඉතින් අපිට නොඑක් අතීත තොරතුරු කිව්වා. ඉතින් මට වාසනාවක් ලැබුණා ඇත්තටම ලේකවස ආයතනයේ මම එක්තරා කාලයක් සේවය කළා. එතුමාත් ඒ ආයතනයේ නව යුගයේ පත්‍රයේ සරසවි පත්‍රයේ ඒකට මාධ්‍ය වේදිකේ හැටත් කටයුතු කරන්න අවකාශ ලැබුණා. ඒ නිසා කිට්ටු ඇසුරක් ඇත්තටම අජන්ත රණසිංහ කලාකරුවා සමග පවත්වන්නට වාසනාව මට ලැබුණා. ඒ වගේම මට අතීතයටත් මගේ හිත යනවා. ඒ කාලේ අපි පාසල් ශිෂ්‍ය හැටියට ඉන්න කාලෙත් ඇත්තටම ওই මහගම සීකර මඩවලේ සත්නායක වගේ ජ්‍යෙෂ්ඨ ගීත රචකයන්ට පස්සේ අපි මේ කවි සින්දු කුරුටු ගාන්න උත්සාහ කරන කාලේ අපේ ආකර්ෂණය දිනාගත්ත පුද්ගල චරිත දෙකක් තුන ගීත රචකයන් අතර. ඒ තමයි අජන්ත රණසිංහ සහ සුනිල් ලාරිලක්. මේ දෙදෙනාගේම මූණුවරත් එක වගේ කණ්ණාඩිත් එක වගේ පින්තූරත් එක වගේ ඉතින් මේ දෙදෙනා යන යන තැන හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ කතා කරන දේවල් අහන පුරුද්දක් ඒ කාලේ අපි පාසල් ශිෂ්‍යයන්ට තිබුණා. පස්සේ කාලෙදී මේ දෙදෙනාම ඉතාම කිට්ටුවෙන් ඇසුරු කරන්න ඒ වාසනාවට ලැබුණා. ඒ කාලේ මට මතක හැටියද මේ 70 දශකයේ මම හිතන්නේ පස්සේ විස්තර කළා කියේ මේ කලාකරුවන් 70 දශකයේ ඉතාම මේ ප්‍රබුද්ධ ගීත රචක පරම්පරාවක්, තනු නිර්මාණ ශිල්පී පරම්පරාවක්, ගායක ගායිකා පරම්පරාවක් අපේ ගීත ක්ෂේත්‍රයට ආවා. ඉතින් අගන් සරණසිංහන්ගේ මුල් අවධිය ගැන කිව්වොත් එතුමා මුලින්ම මේ පුවත්පත් වලට කවි රචනා කරලා තියෙනවා. ඒවා සමහර ඒවා එලිසම සිව්පද රචනා පෙරමුණ පත්‍රයට තමයි ඉස්සල්ලාම එතුමාගේ රචනාවක් පළ වෙලා තියෙන්නේ. ඊට පස්සේ දඹදේ ඒ කාලේ එතුමාගේ ගම කටුගම්පුල තලම්මහැර කියන සුන්දර ගම ඒ කාලේ ඒ දඹදින කියන්නේ එවැනි ප්‍රාදේශීය සඟරාවක්. ඒ වගේ සංගරාවලට කවි සින්දු ලියලා ඊට පස්සේ ළමා පිටට ඇවිල්ලා 1950 දශකයේදී තමයි ඇත්තටම ඔහු ළමා පිටියට සම්බන්ධ වෙන්නේ 964 දී ඔහු පළ කරනවා තිවංකරේකා කියලා කවි පොතක්. මේක තනිකරම යෞවන ප්‍රේමයේ විප්‍රයෝගය ප්‍රකාශයටපත් කරපු ඉතාම පුද්ගල බද්ධ අධ්‍යක්ීම් එක්කාසු කරපු කවි පොතක්. තරා කාලයක් තියෙනවා ඔහුගේ ජීවිතේ මේ ගුවන් විදුලිය සමග සම්බන්ධ වෙලා මම කියන්නේ මුලින්ම අතහිත දීලා තියෙන්නේ මේ KAW පෙරේරා මහත්මයා ඒ කාලේ මේ සංස්ථාවේ සේවය කරපු රේඩියෝ සංග්‍රහව තමයි ඔහු මුලින්ම සම්බන්ධ වෙච්ච වැඩසටහන. එතෙන් සිට තමයි කරුණාරත්න බේසිකරි ළමා පිටියට සම්බන්ධ වෙලා ඊට පස්සේ මේ ආපු ගීත රචකයෙක් හැටියට ළමා ගීත රචකයෙක් හැටියට ආපු ගමන විශාල ප්‍රමාණයක් සංඛ්‍යාත්මක ළමා පිටිට හොරචනා කරලා තියෙනවා ඩීඩී ඩයිනි කියන තනුව නිර්මාණ ශිල්පිය තමයි වැඩි හරිය මේවට තනුව නිර්මාණය කරලා තියෙන්නේ ගායක ගායකයන් රාශියක් ළමා පිටින් අපු ඒ ගායනා කරලා තියෙනවා මේ ගීත රචනා කලාව එක්තරා තැනකදී ඇන හිටලා ඔහු මේ නගරෙන් ආපහු ගමට යනවා ඔහු අධ්‍යාපනය ලබන්නේ නුගුරු සාන්ත ජෝන් විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපන පන්නල මිශ්‍ර පාඨශාලාවෙන් ලැබලා ඊට පස්සේ නුගේගොඩ එනවා අර කියපු අශෝක පීරිස් කියන කලාකරුවයි ගෙදර. ඒ කියන්නේ අම්මගේ අයියා අජන්තරන් සිංහලේ. ඉතින් ඒ ගෙදර ඉඳලා තමයි සුනුදේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට යන්නේ. ඊට පස්සේ අධ්‍යාපනය හමාර කරාට පස්සේ ඔහුගේ පෞද්ගලික ජීවිතයත් එක්ක යම් කඩාවැටීමක් නිසා ඔහු ආපහු ගමට යනවා. ඊට පස්සේ ආපහු නැවත ගීත ක්ෂේත්‍රයට එන්නේ 1969 අවුරුද්දේ ආචාර්ය සනත් නන්දිසිරි ගායනා කරපු ගීතයකුත් විශාරද නන්දාමාලි ගායනා කරපු ගීතයකුත් සමග තිස්ස අබේසේකර එක්තරා අවස්ථාවක ඔහුගේ අජන්තා ගීතාවලිය කියලා 1970 ගණන් වල ප්‍රසංගයක් පැවැත්තුණා. ඒ ප්‍රසංග සමරු සටහනේ මෙන්න මේ වගේ සංක්ෂිප්ත සටහනක් තියලා තිනවා. ඒකේ තිස්ස අබේසේකර කියන කියමනකින් මගේ මේක අදහස් දක්වන්න නිමා කරන්නම්. ඒක ඊට පැහැදිලිව අපිට වටහා ගන්න පුළුවන් අජන්තා රණසිංහ ස්ථානගත වෙන්නේ කොහොමද කියලා අපේ ගීත රචක සංතතිය තුල. තිස්ස අබේසේකර දකින විදිහට මේ 70 දශකයේ තරුණයන්ගේ ප්‍රධානම ප්‍රකාශන විදිය උනේ ගීතය. ඒ ඔහුගේ මතය. ඒ ප්‍රකාශන ප්‍රකාරයේ අක්මුල් සොයන්නකොට නතර විය හැකි තැන් ගැන ඔහු කියනවා. මේ තරුණ ගීත රචකයන්ගේ ගීත පිටිපස්ස කිසියම් දෘෂ්ටියක් තිබුණා නම් ඒක අපිට මුලින්ම ඇහුනේ අජන්තාගේ ගීත වලින් කියලා තමයි තිස්සා මේසේකර කියන්නේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ පරපුරත් අද පරපුරත් ඒ කියන්නේ ඒ ගීත රචක පරපුරත් යාකරන පුරුක අජන්තා රණසිංහ කියලා තමයි ඔහු කිව්වේ. නවක ගීත රචකයන්ගේ ලොකු අයියා හැටියට තමයි තිස්වාදේශය කර රජන් තරණසිංහ හැඳින්වුවේ. ඒ නිසා මම හිතන්නේ ගීත රචනය ඔහුගේ ප්‍රමුඛ විෂයපතේ වුණා විතරක් නෙමෙයි ගීතය කියන තනි කලා මාධ්‍යෙන් මේ තරම් බබලුණු රචකයෙක් ඒ කියන්නේ ඔහු තවත් ක්ෂේත්‍ර සේවනය කරන නවකතා ලිව්වා කෙටි කතා ලිව්වා කවි ලිව්වා හැබැයි මේ ගීතය තමයි ඔහුගේ ප්‍රමුඛතම ප්‍රකාශන මාධ්‍යය. අධ්‍යතන සිංහල ගීත වංශයේ දශක කිහිපයක් තුළ ගොඩනැගුණු විශිෂ්ට සාහිත්‍ය කලා ධාරාවකි. 50 දශකයේ සිට වඩාත් නූතනකරණය වූ එය පරිණත සාහිත්‍යවේදින් අතින් ක්‍රමයෙන් පරිණාමයට පත්විය. රාජකීය සහ ආගමික මූලයන්ගෙන් විදග්ධ මූණුවරකට ලක් කර තිබූ සිංහල භාෂාව සරල බහුජනප්‍රිය නිර්මාණාත්මක නූතන භාෂාවක් බවට පත් වූයේ සමකාලීන සමාජ දේශපාලනික ක්‍රියාවලියකට හසු වෙමිනි. ඊට බලපෑ විවිධ සමාජ මූලයන්ද තිබේ. සිංහල ගීතයේ විශේෂෙහි මෙලෙස බලපා තිබෙන භාෂාත්මක සමාජ යථාර්ථය පිළිබඳ මූලික අදහසක් ආචාර්ය ජන්ත රණසිංහන්ගේ ගීපද රචනා සමූහය ගැඹුරින් විශ්ලේෂණය කරන විට අවබෝධ කරගත හැකිය. ඔහුගේ ගීත විවිධය, අර්ථපූර්ණය, සරල ගීත මෙන්ම සිනමා ගීතයද ඔහුට තැඹුලකි. නුඹ මුක්තාලතා පිපිහං සංගන විල් නෙළු මාසනෙන් ආගහේ නුඹ භාග්‍යා සරෝජාවියේ වර්ණ වර්ණ පෑයෙන් දිලේ මා හද ප්‍රේමාංගනේ රෑ නුඹ රාසෙන් ළඟේ වඳ මනි මේකලාව අනුහරිත් නගන්නුනිනා ආකාශ ගම් චන්ද්‍ර මාසත පෙන්නම් ප්‍රියේ තුනු සීන් දිපුල් බොරණී මනසානන්ද වන්දු පාසල් යන කාලේ අපි සංගීත උන්මාදයෙන් හිටියේ. يعني ගුවන් විදුලිය තමයි අපේ වීරත්වය ප්‍රකාශ කරන එක මාධ්‍යයක්. එතකොට මේ අපේ ජාතික ගුවන් විදුලිය විතරයි තිබුණේ. ඉතින් මේවෙන් අපි ගීත අහනවා. ඒක අහලා මේ සමහර වෙලාවට ගායක ගායිකාවන්ට ලියුම් එහෙම ලියනවා. සනස්සයටත් මම ලියුම් ලියවයි. සනස්සයරුයි මල්කාන්තියක් අය හම්බ වෙනවා මම ආදුනිකයෙක් විදිහට ගුවන් විදුලියට එනකොට. ඉතින් කොහොම හරි ලියුම් ලියනවා ආදරණීය සනත් අයියේ කියලා තමයි ඒ දවස්වල ලියන්නේ. පස්සේ තමයි අපේ ගුරු දෙවියෙක් බවට පත් වුණේ එතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී. ඉතින් ওই කාලේ දැන් ගීත රචනා ගැනත් අපි හොයනවා ගායක ගායිකාවන් සංගීත තනු නිර්මාණය කරන අය කොහොමද මේ විශ්වකර්ම ක්‍රියාදාමයන් කරන්නේ කියලා අපි ඉතින් පුදුම වෙලා බලාගෙන ඉන්නවා පාසල් යන කාලේ. කොහොම හරි මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලෙන් පිට වෙනකොටම වාගේ කැසට් පට ඒ කාලේ කැසට් නේ තිබුණේ. කැසට් ආයතනයකින් මටත් ආරාධනාවක් ලැබුණා ගීත 12ක් පටිගත කරන්නට. ඉතින් ඒකේ අජන්තා රන්සිංහ මහත්තයාත් ගීත දෙකක් ලියලා තිබුණා. මගේ ඉල්ලීම පරිදි නෙමෙයි. ලියලා තිබුණේ මේ අපේ විජේ රාමනායක මැතිතුමාගේ ආරාධනෙන්. මේකට සෝම්පාල රත්නායක මහත්තයා තමයි තනු නිර්මාණය කළ දෙන්නේ. ඉතින් අජන්තා රණසිංහ කියපුවහම අපි ඉතින් බයයි. දැන් මං අලුත් ගායකයෙක්නේ. බයයි දැන් පටිගත කරන තැනටත් ඇවිල්ලා. ශබ්දාගාරයටත් ඇවිල්ලා ගුවන්විදුලි ගීත නෙමෙයි මේවා. ශබ්දාගාරයටත් ඇවිල්ලා ඉතින් දැන් මේක එක වචනයක් තියෙනවා මට මේක වෙනස් වුණා නම් හොඳයි කියලා පොඩි හැඟීමක් තියෙනවා. මට තනුවක් හදලා පටිගත කරලා දුන්නා. රෝස පාටින් පුංචි තුල් සලනා පුංචි ළමයෝ රහසයක් මං කියන්නම් රෝස පාටින් පුංචි තොල් සලනා මම දැන් ගීතය පටිගත කරනවා හඬ කවනවා ඉතින් මට මේ රාසයක් කියන එක හිතට මදි වාගේ පස්සේ මං අජන්ත මහත්තයාගෙන් ඇහුවා මේ රාසයක් කියන එක මොකද්ද කියලා. එතකොට කිව්වා දැන් අපේ ගමේ මේ රහසක් කියන එකට කියන්නේ රහසයක් කියලා. මං කිව්වා ඉතින් අපේ ගමේ නම් රහසයක් කියලා කියන්නේ රහසක් තමයි කියන්නේ කියලා. මං කියුවා මේ වෙනස් කෙරුවට කමන්නේ දැන් බයයි නේ. මේ ප්‍රවීණ ගීත රචකෙක්නේ. ඉතින් ආ කොහොමද ඔයා වෙනස් කරන්න යන්නේ ඔබ? මං ඊට පස්සේ කියලා පෙන්නුවා. පුංචි ළමයෝ පුංචි රසක් කියන්නම් පුංචි රහසක් කියලා මම කියපම ඒක හොඳයි ඒක හොඳයි. ඒ ඒ නිහතමානීත්වය ඒ දැන් වෙන කෙනෙක් නම් කියයි නෑ නෑ නෑ ඕකම කියන්නේ මොකද මමත් අලුත්නේ. මමත් අලුත් නිසා. දැන් එදා මම ඔහුව හඳුනාගත්තා. මට ගීත දෙකක් කියලා හරියට තිබුණා. හඳුනාගෙන පස්සේ අපි ඉතින් වයස පරතරයක් තියෙනවා. නමුත් අපි හොඳ යාළුවන් බවට පත් වුණා. විශේෂයෙන් පවුලේ මිත්‍රයන් විදිහට. පසුකාලීනව ඉතින් මට ගීත ගණනක් ලිව්වා. මගේ කඳුලින් නිමාව මාවතේ මාවතේ ඔබ සමගින් ඔබ මන්දහා foi perdido o sabor. අජන්තා ගැන මන් දන්නේ මම හිතෙන් දන්නේ අපේ ඩායේ මායි තමයි. මම සමමන්දපෙන් ඉවත් වෙලා ගියේ 50 දශකයේ මගද 56 7 වගේ. ගිහිල්ලා ඊට පස්සේ අජන්ත මට හම්බුන්නේ නැහැ. අජන්ත ගමේ ගියා කියලා කිව්වනේ අපේ සමන්ත. ඉතින් මම ඒ කාලේ ඉන්නේදී මම 60 වගේ ඉන්දියාවට ගියා. ඒ අනුවට අජන්තගේ පොඩි හීනියක පොඩි ප්‍රේමයක් තිබුණා. මම පැත්තේ එහෙම දේවල් එනවානේ. ඉතින් මම තමයි දැනගෙන හිටියේ කොහොඳටම. හොරෙන් මගෙන්ද මට වගේ කිය හිටියා. ඉතින් මම ඉන්දියාවට ගියා. ඊට පස්සේ මට අජන්ත හම්බුනේ අපි වෙන වෙලා අවුරුදු 8කට විතර පස්සේ මේ සංස්ථාවේ ඉස්සර පිළිදෙදී මට හම්බුණා. මම අජන්තගෙන් හැවෙන්නේ අපේ සතුන ගැතර වයසේ අහන වචන දිගන්නේ මම මචං කොහොමද ප්‍රේමය? අර බලන්න අජන්ත හැමදාම පොබිය යනතුරු මට කිව්වා මචං එදා තමයි මගේ පපුවල පියෙන් එන කවුරු මචං කියලා මට කිව්වා. මොකද ඒ ප්‍රේමේ නෑ ඒකට. ඉතින් අජන්ත මනස මේ ප්‍රේමේ ගැන කිව්වේ උඹ මගෙන් ඇහුවේ නැත්තම් හොඳ කොහොමද ප්‍රේමේ කියලා. කටු කුහුලන් පිපි කාලේ රන්තුව කැහුණු නැති මතකද අපි බාලේ අජන්තා හරි විනෝදයට කැමතියි. ඒ දවස්වල මම බඳ බලුත අජන්තා අපේ දිහේන රාත්‍රියේ ඉන්නේ 11ට විතර. අස්කූටරේ ගේන්නේ. එහෙලා කතාවේ ඉඳලා යන්න හදවල මං කියනවා පොඩ්ඩක් හිතාන්කෝ තව ටිකක්. මොකද අපි මහේමල් කාන්ති විතරයි දුවනායට කොට අජන්ත කියනවා මචං දැන් යන්න ඕන. ඇයි? අපි බැද්දගාන කනත්තක බල්ලෙක් ඉන්නවා මචං. ඒ බල්ලා මං එනකම් බලාගෙන ඇති මචං. මොකද මොනතරම් ස්කූටර් ගියත් මොටර් ගලත් ඒ බල්ලා කිසි කෙනෙකුට පණින්නේ නැහැ මචං. මගේ කරමයි පණින්නේ මචං. ඒ බල්ලා තාම කල්පනා කරන්නේ මං නැත්තේ තාම මොකද කියලා. අරද පවුල්මද මං යන්න. අජන්ත වගේ කොම් සුන්දර කතා කිව්ව කෙනෙක්. ඉතින් අජන්තට තිබුණා භාෂාවේ පිළිබඳ හරිම ආදරයක් ආශාවක්. නමුත් ගීත ලියනවා, භාෂාව ගැන ලියනවා, තාජ් බාල ගැන ලියනවා. ඉතින් ගිහිල්ලා නෑ. දවස දුවගෙන මචං මං ඉන්දියාවට යනවා. කවද යන්නේ? අපි කටිය වන්දනා යනවා. ගිහිල්ලා අවරෙන්කෝ මාසයකට පස්සේ ආවා. මම දැන් තා ඇවිල්ලා බොහොම ප්‍රීතියෙන් උද්දාම වෙලා ආ මචං ආවනේ මම මොකක්ද දැක්කේ මචං දැක්ක දැක්ක හැමදේම සුන්දරයි මචං හැමදාම හැබැයි තව කතාවක් නැහැ මම තව කියන්නද නෑ ට්‍රාන්ස්ෆර් කරනවා තාජ්මහල් දැකලා ඊ타මත්ම සංවේදීව సౌందර්යය ඒවා කියලා සින්දු කුලියගෙන තමයි ආවේ ඉතින් මගේ නම මචං ඔය සහජාන්‍ය ඉන්නේ ඉඳලා තියෙනවා මම මම දන්නේ නැහැ ඉතින් මම මමත් මුකක් කාර්යයක් වාසියනේ නෑ මචං ඉඳලා තියෙනවා තාජ්මහල් දැක්කා මම දැන් මට කියලා. ඉතින් මමත් දැන දෙන්නේ මුම්තාස් කෙනෙක් නේ දැන් සරෝජිනී ඉන්නවා. මේ මුම්තාස් මගේ මම සාරිදා. අන්නේ ඔගේ දේවල් හරි ලස්සනද අදද කියන්න පුළුවන්. ආදර සැමරුම් කැටි උනට කඳුලින් මුතු පොබුලින් හිමාතලින් සිදි රැකෙන යමුනා තීරේ යමුනා තීරේ ආදර සැමරුම් කැපි වූ මිතු කඳුලින් මිතු පබුලින් හිමාකලෙමි සිහි රටන යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරු වෙන අතහැර වඩින්න දේවියේ සිරිමා ගුණඩ ගීත අතර මට නජන් තරණසිංහ ගීත රචකයාගේ ඉතාම විශිෂ්ට නිර්මාණයක් බව මුලින්ම කියන්න ඕනේ. දැන් ඔහුගේ ගීත රචනා කලාවේ තිබිච්ච එක වැදගත් ලකුණක් මේ ගීතයෙන් පිළිබිඹු වෙනවා. ඒ තමයි ඇත්තටම ඔහු අපි බහුල වශයෙන් අප හඳුනාගෙන තියෙන ඉතාම රමණීය ප්‍රේම ගීත සම්භාරයක් අපේ ගීත රචනා කලාවට දායාද කරපු රචකයෙක් හැටියට ඔහු ලියපු ඇතම් ප්‍රේම ගීත මම හිතන්නේ ඒ ප්‍රේම ගීත කලාවේ තාම අමරණීය මන්සලකුණු. හැබැයි ඒ වගේම තමයි ඔහු විවිධ අත්දැකීම් මේ ගීත ක්ෂේත්‍රයට අරගෙන ආවා. ඒ ප්‍රේමයට පරිබාහිර ඔහු රචනා කරපු ගීත අතර සිරිමා බෝමඩ වගේ ගීතයක තියෙන ඇත්තටම මේ බෞද්ධ සාහිත්‍යයේ එන ඒ සකල විද සාර සම්පත් සම්පින්දනය කරලා මේ දියණියක් ආමන්ත්‍රණය කරනවා පියෙක්. මේකේ පසුබිම් කතාව ආචාර්ය වික්‍රත්නායක අවස්ථා ගණනාවක මේක පැහැදිලි කරලා තියෙනවා. එතුමාගේ මේ ළඟදිම තිබුණු වජ්‍ර ප්‍රභා උත්සවයේදීත් මම හිතන්නේ මේක කිව්වා. අජන්තරන් සිංහත්මයා ස්කූටරයක ඇවිල්ලා මේ ගීතය දීලා ගියා. මේ එතුමාට දුවෙක් හම්බෙච්ච වෙලාවේ ඒ දුව තමයි සාරංගා රණසිංහ. ඇය උපන්නාම ඒ පියෙකු තුල ඇතිවෙච්ච ස්නේහය තමයි මේ ගීතයෙන් ප්‍රකාශයටපත් වෙන්නේ. මහාචාර්ය සනත්තන්ද සරිත් අනුරාධා ඉපදුනහම බුද්ධ දශකලප්පත්ති රචනා කරපු ගීතයක් තියෙනවා දූ අනුරාධා කියලා. අපේ ගීත ශාස්ත්‍රයේ හැම ගීත තියෙනවා. ඒ කියන්නේ දියණියක් පුතෙක් ඉපදුනා දැන් කරුණාතම්බේසේක දිලීප ඉපදුනහම දිලීප පොඩි පුතු කියලා ලියනවා. ඊළඟට සුරංගි ගැන ලියලා තියෙනවා. අනුරාධා ගැන ලියලා තියෙනවා. හැබැයි මේ ගීතේ සාරාංග කියලා නම් සඳහන් වෙන්නේ නැහැ. ඒ වුණත් මේ ගීතයේ මේ පියෙකුට තමන්ගේ දියණිය කෙරෙහි ප්‍රාර්ථනා කරන්න පුළුවන් උපරිමය මේ ගීතේ තියෙනවා. බක්කුල මහතෙරින්දු බෙලෙන් නිදුක් නිරෝගී වේවා. සූවිසි මහා මුනි ගුණ මහිමෙන් නිරතුරු ආයු වැඩේවා. අසෝසාර දහසක් තම් තෙද කඳ සෙවන දේවා සුරකීවා. මේ ඒ වගේම සිරිදරදා හිමි සමිඳු පෙරෙන් ලපෙත් ගුණයේ ඉතිරේවා. දැන් මේ දියණියකගේ ලකෙත් ගුණය ඉතිරේවා කියලා පියෙත් ප්‍රාර්ථනා කරනවා. එතකොට ඇය උපන් විගසම ඇය දයානුකම්පාවෙන් කරුණාවෙන් යුක්ත ආදරෙන් යුක්ත ගැහණියක් ලෙස මේ සමාජයට දයාද විය යුතුයි කියන අදහස මේ ගීතය තුළ තියෙනවා. අතරම පියෙකුගේ මේ ස්නේහය ප්‍රාර්ථනා වලියක ස්වරූපයෙන් තමයි මේ ගීතය තුළ නිරූපණය වෙන්නේ. මම හිතන්නේ ඇත්තටම ඒ බෞද්ධ සාහිත්‍යය ඔහුගේ බොහොමයක් ගීතවල මේ අපේ සාර ධර්ම ඒ කියන්නේ සිංහල බෞද්ධ ගැමි සමාජය තුල තියෙන ඇදහිලි විශ්වාස අපි සාමාන්‍යයෙන් සිරිමා බෝධි දලදා හාමුදුරුවෝ ශිරීපාදේ මේ නියම මෙම අපේ සංස්කෘතික ජීවිතය තුළ අපි හැමතිස්සෙම අපි කියන්නේත් එහෙමනේ දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ මේවා තමයි අපේ ජීවිතය තුළ මේ අපේ සංස්කෘතික විඥානය තුළ නිදන්ගතව තියෙන අපි අදහන දේවල්. මේ උත්සේ තමයි මේ ප්‍රාර්ථනය කරන්නේ. මම හිතන්නේ ඇත්තටම අජන්තරණ සිංහයන් ප්‍රේමයට පරිබාහිරව ලියපු ගීත අතර අතිවිශිෂ්ට රචනයක් තමයි සිරිමාවු වණ කියන ගීතය. දියණියක වෙනුවෙන් පියපු කරන උත්තම ප්‍රාර්ථනය. සිරිමාවු මැඩ මුනිඳුන් පැඩ හිඳ දස මරසේනා දිනු බෙලෙන් ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී සිරිමා බෝ මැඬ මුනිඳුන් වැඩහිඳ දසමර සේනා දිනු බෙලෙන් ජය පෙන් කරඬු දෝත දරා නිදන්න දූ කුමරී පිහිටෙන් නිදුක් නිරෝගී වේවා සූවිසි මුනි ගුණ පින් මහිමෙන් නිරතුරු ආයු වැඩේවා අසුසාර දහසක් දම් තෙද කන සෙවන දේවා සුරකීවා සිරිමා වූ මැඩ මුනිඳුන් වැඩ හිඳ දසමර සේනා දිනු බෙලෙන් ජයතන් කරඬුව දූත දරා නිදන් දූ කුමරී අදහස් දෙන්නේ දලදා සම්දුවමිලමින් ලක්ෙත් ගුණය ඉතිරේවා කුෂමාදිත වම් සිරිපාරම් පද්ම වෙලෙම් අනන්ත නුවණ වැඩේවා මහා සීවලී මහිම අනුහසින් ඉසුරු මුනිඳුන් රැඳ හිඳ දසමර සේනා අදාගමන හිඳන දෙලෙන් ජය එන් පරදු දෝත දරා ඉතින් ගන්න බුදු කුමරී ගන්න ගන්න ගමගේ මුතිජාය පෙන් කරවඳු දෝත දරා